ප්‍රායෝගික ප්‍රතිපදාව සිද්ධ වෙන කාරණා අවශ්‍ය එකට අවශ්‍ය කාරණා ඇතිවීම නිසා ඒ පැවිදි ජීවිතයේ ලක්ෂණ වෙනා වගේම ධර්මය අවබෝධ කරගන්න නිවීම පසක් කරගන්නත් ඒ උපකාරයක් වෙනවා. ශ්‍රද්ධාවෙන් දහම කෙරෙහි පැහැදීමක් ඇති වෙලා සතර දුකෙන් නිදහස් වෙන නැත්නම් දුකෙන් නික්මෙන්න, ඊතර වෙන්න මහානමුණ තැනදී ලෝකේ කුඩා මහත් සියලුම ඥාතීන් ධනමය සියල්ලක්ම අතහැරලා පැවිදි ජීවිතයට පත්වෙච්ච තැනදී පැවිදි ජීවිතයේ තියෙන රසාස්වාදය භුක්ති විඳින්නට ඕන ඒකට අදාළ විදිහට ධර්මයේ අතහර්ථය හොයනකොට පැවිදි ජීවිතයේ රසාස්වාදය සිදු වෙන්නේ අතහැරීම නික්මීම කෙලෙස් ඉක්මවීම කියන කාරණාව එක්ක නැත්නම් පැවිදි දුකක් වෙනවා. ඉතින් මේ පැවිද්දේ ලස්සන භාවය, පැවිද්දේ සුන්දර භාවය ඉස්මතු කරන දේශනාවක් මම පැහැදිලි කරන්නේ. ඒ තමයි අනුරුද්ධ සූත්‍රය අංගුත්තර නිකායේ පහේ අටක නිපාතයේ තියෙන්නේ. ඒකන් සමයම් භගවා භග්ගේසු විහෙරති සුන්සමාරගිර සුන්සමාරගිරේ බෙහෙත කලාවනේ මිගදායි. භාග්‍යතුන් වහන්සේ මිගදායේ බෙහෙත කලාවනේ මිගදායේ වැඩ වාසය කළා. තේනකෝපන සමේන ආයස්ම අනුරුද්ධේ චේතිසු විහෙරති පාචින් පාචින්න වංශදාස්දායි පාචින්න වංශයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරා අතකෝ ආයස්මකෝ අනුරුද්ධස්ස රහෝගතස්ස පටිසල්ලීනස්ස එවන් චේතසෝ පරිවිතක්කෝ උදපාදි උදකලාවින්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මෙන්න මේ කාරණා ටික ඇති වුණා අප්පිච්චත්ත අප්පිච්චස්සායන් ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස මේ ධර්මයේ අල්පේක්ෂයාටයි මහේක්ෂයාට නොවේ සන්තුට්ඨස්සායන් ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස මේ ධර්මයේ ලදදී සතුටු වූවාටයි ලදදී සතුටු නොවූවාට නොවේ පවිත්‍රස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස මේ ධර්මයේ හුදකලාවේ ඇලෙන කෙනාටයි පිරිසහා එළි වාසය කරන කෙනාට නෙවෙයි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස් මේ ධර්මය පටන්ගත වීර්යෙන් යුක්ත කෙනාටයි කුසීතයට නොවේ. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ට සතිස්ස මේ ධර්මයේ එළඹ සිටි සිහියාටයි සිහිය තියෙන කෙනාටයි එළඹ සිටි සිහියක් නැති කෙනාට නෙවෙයි සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මේ ධර්මයේ සමාධිමත් කෙනාටයි සමාධි නැති කෙනාට නෙවෙයි පඤ්ඤාවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති ප්‍රඥාවන්තයාටයි මේ ධර්මයේ දුෂ්ප්‍රඥාට නෙවෙයි කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කාරණා හතක් ඇති වුණා. පළවෙනි එක අල්පිකයාට ඊළඟට සන්තුත්‍යාට ඊළඟ එක පවිවේකයාට ඊළඟ එක ආරද්ධ විරියාට ඊළඟ එක උපාට්ඨ සති කෙනාට ඊළඟ එක සමාහිතයාට ඊළඟ එක ප්‍රඥාවන්තයාට මෙන්න මේ කාරණා හත විතරක හැටියට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇති වුණා. අතකෝ ආයස්මතෝ අනුරුද්දස්ස චිතසෝ පරිවිතක්ක මඤ්ඤාය සීතාපි නාම බලවා පුරිසෝ භාග්‍යතුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ චිත්ත පරිවිතක්කේ දැකලා බලවත් පුරුෂයෙක් දික්කල හතක් හකුලන්න ආසේ හැකුළු හතක් දික් කරන්න ආසේ භග්ග ජනපදයේ සුන්සමාරගිරියේ බේත කලාවන්නේ නිගදාල් නිගදායේ නොපෙනී ඇවිදිලා පාචින වංශේ පහළ වුණ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අනුර ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහළ වුණාට පස්සේ අනුර ස්වාමීන් වහන්සේ නිසීදි භගවා පඤ්ඤාති ආසනෙ භාග්‍යවතුන් වහන්සේට ආසනයක් පැනෙවුවා. ආයස්මාකෝ අනුරුද්ධෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඒකමන්තං නිසින්නංකෝ ආයස්මන්තං අනුරුද්ධං භගවා ඊතදෝචේ. එකත් පසු සිට අනුරුද්ධයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා. සාදු සාදු අනුරුද්ධ සාදු ස්වං අනුරුද්ධ හොඳයි අනුරුද්ධ හොඳයි අනුරුද්ධ යන්තම් මහා පුරුෂ විතක්කම් විතක්කේ ඔබ දැන් මේ කරේ මහා පුරුෂ විතරක මහා පුරුෂය කරන විතරක ඒ මොනවද අල්පිච්ඡාය අපිච්ඡස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස මේ ධර්මයේ අල්පේක්ෂයාටයි මහේක්ෂයාට නෙමෙයි සන්තුෂ්ඨියාටයි අසන්තුෂ්ඨියාට නෙමෙයි පවිවේකයාටයි සංගණිකා පිරිසි ඇලිවාසනාට නෙමෙයි පටන්ගත් වීරියාටයි කුසීතයාට නෙමෙයි එළම සිහියාටයි මුලාසිහියාට නෙමෙයි සමාධිමත් කෙනාටයි අසමාහිතයාට නෙමේ ප්‍රඥාවන්තයාටයි උස්ප්‍රාඥයන් නෙමේ කියන මේ කාරණාව අන්දුද්ද මහා පුරුෂ විචාරක කියලා බුදුරණවහන්සේ වදාරනවා. තේන හිතුවන් අනුරුද්ධ ඉමම්පි අට්ටම් අට්ටමම් මහා පුරුෂ විචක්කම් විචක්කේහි. එහෙනම් මම දැන් ඔබට අටවෙනි මහා පුරුෂ විචක්කයක් කියන්නම්. දැන් හතයිනේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිතුනේ. ඒතර මහා පුරුෂ විචක්ක අටක් කියනවා. එකක් දැන් බුදුරණවහන්සේ දාරන්නේ. නිප්පපංචාරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ මේ ධර්මය නිප්පපංචයේ ඇලුත් කෙනාට ඒ කියන්නේ ප්‍රපංච නොවන්නා කෙනාට ප්‍රපංච කියලා කියන්නේ යම් කිසිදු කාරණාවක läග ගැනීමක් වාසය කිරීමක් නැති කෙනාටයි මේ ධර්මය මොනවා හරි කාරණාවක läග ගන්න බවක ඉස්ත කෙනාට නෙවෙයි මේ ධර්මය ඔන්න අටවෙනි පුරුෂ විතරකේ. යතෝ කෝතං අනුරුද්ධ ඉමේ අට්ඨමහා පුරුෂ විතක්කේ විතක්කේ සී තතෝතං අනුරුද්ධ යාවදේව ආකාංකිස් ආකාංකිස්සසි ඔබ ඔය මහා පුරුෂ විතරක අට හිතනවා නම් නිතර ඒ මහා පුරුෂ විතරක අට පිළිබඳව විතර්ක කරනවා නම් අනුරුද්ධ ඔබ කැමති නම් මෙන්න මේ දේ ලබන්න පුළුවන්. ඔන්න බලන්න කෙනා මහා පුරුෂයන් විතර්ක කරනවා නම් මෙන්න මේවා කැමතිනම් ලබන්න පුළුවන් කියනවා. පළවෙනි එක තමයි විච්ඡේව කාමයේ විච්ඡ කුසලයේ ධම්මේ තවිතක්කං සවිචාරං විවේකජං සුතිසකං පඨමඥානං උපසම්පජ්ජ විය විහරිස්සසි පළවෙනි ධානය පුදවා ගැනීම. ඒ වගේම ඔබ කැමති නම් දෙවෙනි ධානය පුදවා ගන්නත් පුළුවන්. ඔබ කැමති නම් තුන්වෙනි ධානය උපදවා ගන්නත් පුළුවන්. ඔබ කැමති නම් හතරවෙනි ධානය උපදවා ගන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දාරනවා. ගතෝකෝතුන් අනුරුද්ධ ඉමේ අටමහා පුරුෂ විතක්කේ විතක්කේසසි ඉමේසංච චතුර්ණං ජහනං අභිසේ අභිචේතසිකානං දික්ඛ ධම්ම සුඛ විහාරාණං නිකමලාභී භවිස්සති මේ මහා පුරුෂ විතර්ක අට විතර්ක කරද්දී ඔබ පහසුවෙන් වාසය කිරීම සඳහා මේ ධ්‍යාන හතර ලැබෙනවා පහසුවෙන් ලැබෙනවා හරියට උපමාවක් කියනවා සේතාපි නාම ගහපතිස්සවා ගහපති සුත්තස්සවා ගෘහපතියෙකුට හරි ගෘහපති පුත්‍රයෙකුට හරි වස්ත්‍ර වලින් නොයේ පාට වස්ත්‍ර වලින් පිරුණු පෙට්ටගමක් ප්‍රියවන්නේ යම්සේද ඒ කියන්නේ පුරුෂයෙකුට නොයේ පාට සහිත වස්ත්‍ර වලින් යුක්ත පෙට්ටගමක් හරි ප්‍රියයි. ඒ කියන්නේ යාගේ අලංකාරය පිළිබඳ. ප්‍රිය වේයිද අන්න ඒ වගේ හතුටු වීමෙන් වාසය කරන්න පුළුවන් මෙන්න මේ තෘෂ්ණාව ඉක්මවීමේ බිය නොවීම පිණිස තෘෂ්ණාව ඉක්මවීම පිණිස බිය නොවීම පිණිස පහසු විහරණය පිණිස නිවීමට බැස ගැනීම පිණිස මේ පාසුකූල සිවුර මනාවයි වැටෙන්නේ බලන්න උපමාව. ඒ කියන්නේ ගෘහපතියෙකුට නානා ආකාරයේ වස්ත්‍ර පෙරුණ පෙට්ටියක් ලැබුණාසෙයි පාංශකූල චීවරය ඔබට පහසුයි කියලා වැටහෙනවා කියන්නේ. ඒක වටිනවා කියලා වැටහෙනවා කියන්නේ. ඒක ඒක උපකාර වෙනවා කියලා වැටහෙනවා කියන්නේ. එතකොට බොහෝ වස්තු ලැබෙන ගෘහපතියෙක් ලබන සතුට වගේ සතුටක් අර විදිහම අටමහා පුරුෂ විතරකයන් කරන තැනදී ලැබෙන ධ්‍යාන ලැබෙද්දී ඔහුට පහසුයි කියලා වැටහෙන්නේ පාංශකුල චීවරේ. ඒ වගේම තමයි අනුරුද්ධය මේ විතරකට විතරක කරනකොට මේ ධ්‍යාන හතර කැමතිසේ ලබන්න පුළුවන් වගේ පුළුවන් වෙනවා ඒක හරියට ඒ කෙනාගේ ජීවිතයේ ගෘහපතියෙකුට නොයේක් සූපයන්ගෙන් ඉදුණු හොඳ ව්‍යංජනයන්ගෙන් ඉදුණු කළුවට අයින් කරපු ඇල්හාලේ බතක් ප්‍රිය වෙන්නේ යම්සේද ප්‍රියමනාපව ඒ නොයේක් ව්‍යංජන වලින් යුක්ත දානයක් ප්‍රිය වෙන්නේ යම්සේින්ද අන්න ඒ වගේ සතුටු වීමක් ඒ වගේ නිවීමට යොමු වෙච්ච බැස ගැනීමකින් යුක්ත පහසුවක් ඔබ දකිනවා පිළිසිගාවෙන් ලබන ආහාරය. කියන්නේ ප්‍රණීත ආහාරය හොඳයි කියලා වැටහෙන්නා වගේ පිළිසිගාවෙන් ලබන ආහාරය ඔහුට ප්‍රණීතයි කියලා සැපයි කියලා වැටහෙනවා. ඒ වගේම මේ මහා පුරුෂ විතරකට විතරක කරද්දී ධ්‍යාන හතර නිදුකින් ලැබෙනවා නිරුද්ධ. අන්න ඒක ඒ වෙලේදී හරියට බෙන්න මේ වගේ ගෘහපතියෙකුට හරි ගෘහපති පුත්‍රයෙකුට හරි හොඳට ඇතුළ පිළියම් කරපු එළියෙන් තුලන් ප්‍රශ්න එන්නේ නැති විදිහට හදපු හොඳ කූටාගාරයක් තියෙනවා. හොඳ ගයක් තියෙනවා. එතකොට අන්න එකෙන් පහසු වන්න සතුටු වෙන්නේ යම්සේ වගේද අනුරුද්ධේනි අර විදියට මහා පුරුද විතරකයන් විතරක කරද්දී ඒ විතරකත් එක්ක ධ්‍යාන ලැබනකොට ලැබෙන සතුට හරියට සතුටු වෙනවා කියනවා නිවීමට පහසු වන්නා උපකාර වන්නා වූ රුක්මූලක වාසය කිරීම ඒකෝට දුක් සෙවණක වාසය කිරීම අර සතුට වගේ සතුටක් කියලා. ඊළඟට පැහැදිලි කරනවා අනුරුද්ධේන මේ මහා පුරුෂ විතරකයන් විතරක කරන තැනදී ධ්‍යාන හතර නිදුකින් ලබන්නාසේ ධ්‍යාන ලබනවා වගේම අනුරුද්ධේනි මේ ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි සිනේදු අතුරන රෙදි වලින් සකස් කරපු ලද සකස් කරන ලද උඩුවියන් සහිත හයත විල්ලුද සහිත ඇතිරිලි ගාපු ඇඳක හැතපෙළද නිදාගන්න ලැබෙන සතුටක් වෙනවද නිවනට යොමු කරප සිටින් යුක්තවම වාසය කරන කෙනාට තනකොළ වලින් හැදපු පැදුරක හැතපීම අන්‍ය වගේ වැටෙනවා ඊළඟට පැහැදිලි කරනවා අනුරුද්ධ මහා පුරුෂ විචාරකාට විචාරක කරන කෙනෙකුට මේ ධ්‍යාන නිදුකින් ලැබෙනවා ලැබෙනවා ඒ වගේම අනුරුද්ධ ගෘහපතියෙකුට හරි ගෘහපති පුත්‍රයෙකුට හරි බෙහෙත් වර්ග කියන වෙනරු තෙල් මීපැණි උක්කකුරු යන ආදී දේවල් ප්‍රිය වූ බෙහෙත් වර්ග ලැබෙනකොට ලබන සතුට වගේ පූජ්‍ය මුත්‍ය බෙහෙසජ්ජයෙන් ලැබෙන සතුට මනාවයි වැටහෙනවා අනුරුද්ධ ඔබේ පාචින වංශයේම වස්වාසය කරන්න කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බුදුරණන් වහන්සේ දාරනවා. එහෙමයි ස්වාමීනි කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඉතින් බුදුරණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පුතණි අතුරුදහන් වෙලා නැවත සුන්දමාරගිරි බෙහෙත කලාවණේදී මේ මිගදාය පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතල වදාරනවා. මහණෙනි මන් නුඹලාට කතමාදි භික්ඛු අට මහා පුරුෂ විතක්කෝ මහණෙනි මන් නුඹලාට මහා පුරුෂ විතර කට දේශනා කරනවා. දේශිස්සා මට්ටකෝ භික්ඛවේ මහා පුරුෂ විතක්කෝ මහා පුරුෂ විතරකට දේශනා කරන හොඳින් අහන්න මෙනෙහි කරන්න කියලා ඔන්න මහා පුරුෂ විතරකට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතලා වදාරනවා. පළවෙනි එක තමයි අල්පේච්ඡයාටයි මේ ධර්මය, මහිච්ඡයාට නෙමෙයි, සන්තුෂ්ත්‍යයාටයි මේ ධර්මය, අසන්තුෂ්ත්‍යයාට නෙමෙයි, පවිවේකයාටයි මේ ධර්මය, ආරද්ධ මේ සුසීතයාට නෙමෙයි, මේ පිරිසේ ඇලී ගලී වාසය කරන්නාට නෙමෙයි, පටන්ගත් වීරයාටයි මේ ධර්මයේ කුසීතයාට නොවේ එළඹ සිටි සීයත්තාටයි මේ ධර්මයේ මුලා සීයාට නෙමේ සමාහිතයාටයි මේ ධර්මයේ අසමාහිතයාට නෙමේ ප්‍රඥාවන්තයාටයි මේ ධර්මයේ දුෂ්ප්‍රාච්‍යයාට නෙමේ ප්‍රපංචයේ නොවැළැන්නාටයි මේ ධර්මයේ ප්‍රපංචය ඇලෙන්නාට නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වදාළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ එක එක කරුණ විස්තර කරලා පෙන්නනවා. අප්පිච්චස්සායම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්සාති ඉතිකෝ පණේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං අල්පේච්ඡයටයි මේ ධර්මයේ මහේච්ඡයට නෙවෙයි කියලා කියපු කාරණාව පිළිබඳව මම කුමක් සඳහාද මේ කාරණාව පැහැදිලි කරේ කියලා ඔන්න විස්තර කරනවා මේක තමයි වටිනම මේ සූත්‍රයේ කාරණා අල්පේච්ඡකම කියන විග්‍රහය ඔන්න අල්පේච්ඡකම ඉද වික්කවේ වික්ක අපිච්චෝ සමානෝ අපිච්චෝති මං ඥානෙ යුන්තින ඉච්ඡති අන්න තමන් අල්පේච්ඡ වෙනවා හැබැයි අල්පේච්ඡ වෙනවා කියලා දැන ගැනීමට ඉච්ඡාවක් නැහැ, කැමැත්තක් නැහැ. මොන කරුණ ටික තේරුම් ගන්න. අල් දැන් මම අර මේ දවස් ටිකෙන් පැහැදිලි කරේ. දුෂ්කර දේට, සුෂ්ක දේට, හොඳ දේට අපි ඉච්ඡාව ඇති කරගන්න කාරණා. දැන් මේ මෙතන පැහැදිලි කරනවා අල්පේච්ච වෙනවා අල්පේච්චයි කියලා අද දේ සතුටු මේ මේ අල්පේච්ච වෙනවා යයි කීවට ඒවා ඒක දැනගන්නවාට කැමති වෙන්නේ නැහැ. ඊළඟට සන්තුට්ඨෝ සමානෝ සන්තුට්ඨෝ දිමංජානේ යොන්ති න ඉච්ඡති. ලදේ සතුටු වෙනවා. හැබැයි ලදේ සතුටු වෙන්නේ කියලා මම දැනගන්නවාට කැමති නැහැ. එහෙම කෙනෙක් මම කියලා දැනගන්නවාට කැමති නැහැ. පවිත්තාවෝ සමානෝ පවිත්තෝති මං ඥානෙයුන්න ඉච්ඡති. විවේකයට කැමති හැබැයි විවේකයට කැමති කියලා දැනගන්නවට කැමති නැහැ. හිම කැමැත්තක් නැහැ. ආරද්ධ විරියෝ සමානෝ ආරද්ධ විරියෝති මං ඥානෙයුන්ති න ඉච්ඡති. පටන්ගත් වීරිය නියුක්ත වෙනවා හැබැයි පටන්ගත් වීරිය නියුක්තයි කියලා දැනගන්නවට මං කැමති නැහැ. එහෙම මම එහෙමයි කියලා දැනගන්නවට කැමති නැහැ. උපට්ඨිත සති සමානෝ උපට්ඨිත සති සතිති මං ඥානයේ යොන්තින ඉච්චෙත් එළඹ සිට සිහියෙන් යුක්තයි එළඹ සිට සිහියෙන් මම යුක්තයි කියලා දැනගන්නවට කැමැත්තක් නැහැ. සමාහිතෝ සමානෝ සමාහිතවති මං ඥානයේ යොන්තින ඉච්චෙති. සමාධියෙන් යුක්තයි සමාධියෙන් යුක්තයි කියලා මං දැනගන්නවට කැමැත්තක් නැහැ. පඤ්ඤවා සමානෝ පඤ්ඤවාති මං ඥානයේ යොන්තින ඉච්චෙති ප්‍රඥාවන්තයි බෑ මං ප්‍රඥාවන්ත කෙනෙක් කියලා දැනගන්නවට කැමති නැහැ. නිප්පපංච රාමෝ සමානෝ නිප්පපංච රාමෝති මං ඥානයුන්ති න ඉච්ඡති. ප්‍රපංචයට නැත්නම් ලැබීමට läගගැනි ලැබීමක් තුල වාසය කිරීමට මං කැමති නෑ. නමුත් ඒකට එහෙම මම ඉන්න කෙනෙක් කියලා මම läග ගැනීමක් එක වාසය නොකරන කෙනෙක් කියලා දැනගන්නවාට කැමති නෑ. එතකොට ඔන්න මේකට කියනවා මොකක් කියලාද? අප්පිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡත. ඔන්න ඕකට කියනවා අල්පේච්ඡකම කියන්නේ. මොකද ඒක අල්පේච්ඡකම කියලා කියන්නේ? තමන්ගේ කිසිදු කාරණාවක් බාහිරට ප්‍රකට වෙනවාට කැමති නැතිකම. දැන් ඒකට කැමති නැහැ කියලා කියන්නේ ඒක මුල් කරගෙන තමන් මාන්නය මිම්මක් වඩා ගන්නවා කියන එක නොවෙනවා කියන්නේ. හැබැයි හොඳට තේරුම් ගන්නට ඕනේ දැන් දුතාංග වල පවා අතීත කතාවලදී පැහැදිලි කරන දුතාංගේ පව දැන ගැනීම වෙනවා නම් දුතාංගේ රැකෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ කාරණාව. එතකොට හැබැයි ගුරුවරයාට කියලායි කරන්නේ. ගුරුවරයා ඉදිරියේදී විවෘත වීමයි සමාජයට කැපිලා පෙනීමයි කියන දෙක. ගුරුවරයා ඉදිරියේදී විවෘත වීම කියනකොට මේ ලෝකයේ කෙනෙකුට විවෘත විය හැකි සම්පූර්ණයෙන්ම තමන්ගේ දේවල් පිළිබඳව විවෘතයෙන් කතා කරන්න පුළුවන් එකම එක්කෙනා ගුරුවරයා විතරයි. ඒතර ගුරුවරයාට තමයි දැන් පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙන්නේ මට නිති සංස්කාරයක් නැහැ. ස්වාමීනි මට නිති සංස්කාරයක් නැහැ. මට සුඛ සංස්කාරයක් නැහැ. ඒක පවා ගුරුවරයා ඉදිරියේ ප්‍රකාශ කරන්න මොකද එච්චර බැඳීමක් එච්චර සමීපත්වයක් කියන්නේ බුදුරන් වහන්සේ ඉදිරියේදී ගුරුවරයා ඉදිරියේදී විතරයි ඒ විදිහට තමන්ගේ වැටහීමක් පිළිබඳව කතා කිරීමක් තියෙන්නේ ඒක සමන් බව කැපිලා පේන බවක් නෙමෙයි ගුරුවරයාගේ ලබන සන්තුෂ්ටියට ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ගුරුවරයා ඒකෙන් ලබන සතුට සහ තමන්ට යම් කිසි දෙයක් හදාගන්න තියෙනවා වෙන කාවින්වත් අහන්න දෙයක් නැහැ ගුරුවරයෙන් අහන්න ඕන එහෙනම් ඒ හදාගන්න අවශ්‍ය කාරණාවත් ගුරුවරයාගෙන් ලැබෙනවා එතකොට එහෙනම් ඕන වැරද්දක් ඕන අඩුපාඩුවක් තමන්ගේ තියෙන ඕන විදිහකට විවෘත වෙන්න හැකියාව තියෙනවා ගුරුවරයා ඉදිරියේ මොකද හේතුව ඒක එයාගේ එක්තරාර සම්බන්ධය බැඳීම ලෙන්ගත භාවය තමන්ට උපකාරශීලී භාවය කියන ඒ වැටහීම කියන නිසා එයා කිසි වෙලාවක කිසිදු විදියකින් තමන්ගේ වැරද්දක්වත් තමන්ගේ වර්ධනයක්වත් හංගන්නේ නැහැ. හැබැයි සමාජයට කැපිලා පේන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ගුරුවරයා හා ප්‍රකාශ කිරීම කතා කිරීම කියන එක වෙන එකක්. සමාජයට කැපිලා පේනවා කියන එක වෙනම. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. තවත් එක තේරුම් ගන්න පහසු කාරණාවක් කියන්නම්. ධර්ම මාර්ගයේ ජීවනව කියන කාරණාව සම්පූර්ණයෙන් තියෙන කල්යාණ මිත්‍රයා මත තමන්ගේ ජීවනව කාටදයි? කල්යාණ මිත්‍රයාට සම්පූර්ණයෙන් ධර්ම මාර්ගයේ ජීවනව තියෙන කල්යාණ මිත්‍රයා මත නම් Brahmacharyaව තියෙන්නේ. එහෙනම් තමන්ගේ ජීවනව ආයේ කල්යාණ මිත්‍රයාට. එතකොට එහෙනම් ඒ තමන්ගේ දියුණුව කතා කිරීම, වර්ධනය කතා කිරීම, තමන්ගේ පිරිහීමත් ඒක ඒත් ඒ හැම එකක්ම කල්යාණ මිත්‍රයා එක්ක සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමන්ට අයිතිත්වයක් නැති භවයේ කෘත්‍ය, කල්යාණ මිත්‍රයාට යොමු වීමේ කෘත්‍ය එකරුණින්ද ඉස්මතු වෙනවා. ඔන්න අල්පේච්ඡකම. සන්තුෂ්ඨිකම කියලා කියන්නේ සන්තුෂ්ඨ රසායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුෂ්ඨස්ස. ඉතිකෝ පණේතං උත්තං කිංචේතං පටිච්චෝත්තං කුමස් සඳහාද කිව ලද දේ සතුට වෙනවා කියන කාරණා. දැන් ඔන්න අල්පේච්ඡකම කිව්වනේ. ලද දේ සතුට වෙනවා කියලා කියන්නේ ඉද වික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති ඊතර ඊතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ බෙහසජ පරික්කාරම් ලැබෙන්නා වූ සිවුරු සේනාසන ගිලන්පස පිණ්ඩපාත කියන මේ කරුණෙන් සතුටු වෙනවා අන්න ලදේ සතුටු වෙනවා ලැබෙන්නා වූ දේ සතුටු වෙනවා දුෂ්කර දේ හොයනවා කියන එක නෙමෙයි. ඊළඟට පයිවිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ රංගනිකාරාම රංග සංගනිකාරාමස්සාති. පවිවේකයාටයි මේ ධර්මයේ පිරිසහ ඇලී වාසය කරන කෙනාට නෙමෙයි කියලා කිව්වේ මහණෙනි යමෙක් හුදකලාවේ වාසය කරන්න භික්ෂුවක් කරා ඒ කියන්නේ හුදකලාවෙන් කැමති වෙන්න භික්ෂුවක් කරා භික්ෂූන් වෙනවා භික්ෂුණීන් වෙනවා උපාසක වෙනවා, උපාසිකා වෙනවා, රජවරු වෙනවා, රජ අමාත්‍යවරු වෙනවා, තීර්ථක වෙනවා, තීර්ථක ශ්‍රාවක වෙනවා. මේ විවේකයේ නැඹුරු භික්ෂුවට මෙන්න මේ කට්ටිය මුණ ගැහෙනවා. විවේකයට බර වෙලා ඉන්න භික්ෂුව, නෙක්ඛම්මයට යන භික්ෂුව ඔවුන් සමග කතාවට ගැළපෙන කතාව කරන්නේ විවේකයේ ගැනම. ඒ කියන්නේ විවේකයට නැඹුරු වෙච්ච භික්ෂුවකගේ කතාවත් විවේකයට යොමු වෙච්ච බවක් එක්කමයි. අන්න ඒක තමයි කියන්නේ විවේකීට යොමු වෙච්ච ස්වභාවයේ ක්‍රමය. සමුත් විවේකයට කැමති. පිරිසක් යම් කිසි විදියකින් තමන් හා එකතු වෙන්න සම්බන්ධ වෙන්න කතා කරන්න එනවනම් ඒ අයට කතා කරන්නේ විවේකී ගැන. ඒ තමයි පරිවේකය කියන කාරණාවේ මහා පුරුෂ විතරකේ. ඊළඟට හතරවෙනි කාරණාව තමයි ආරද්ධ විරියස්සායන්. මේ ආරද්ධ වීර්යයටයි පටන්ගත් වීර්යයටයි මාගේ ධර්මයේ මේ ධර්මයේ තියෙන්නේ කියන කාරණාව බුදුරණවහන්සේ දාරනවා අකුසල ධර්මයන් ප්‍රහාණයට කුසල ධර්මයන් උපදවා ගැනීමට පසු නොබසින දැඩි වීරියක් ගන්න. එතකොට රාග දේශ මොහ කෙලෙස් ධර්මයන් අපි දැන් අනංගන සූත්‍ර ආදී වල කතා කරා. ඊළඟට ශික්ෂා පිළිබඳව කරුණු ඊළඟට අනිකුත් වෙන කෙලෙස් යම් පිළිබඳව කරුණු මෙන්න මේවා ප්‍රහාණය කිරීමට දැඩි වීරියක් ගන්නවා. අකුසල ධර්මයන් ප්‍රහාණයට දැඩි වීරියක් ගන්නවා. මේක තමයි කියන්නේ පටන් ගත්ත වීරිය නිත්‍යයටයි මේ ධර්මයේ කියලා. ඊළඟට කියනවා එළඹ සිටි සිහියාටයි මේ ධර්මයේ මුට්ට සතියාට නෙමෙයි. ඉද බික්කවේ බික්කු සතිමා හෝති පරමේ සති නේපක්කේන සමන්නාගතෝ චිර කතම් චිර බහස සම්ප සරිතා අනුසරිතා දැන් මේ කෙනෙක්ගේ දේවල් විග්‍රහ කරන්න හතිය හතිය හතිය මාර්ගංගයේ හැටියට නෙමෙයි කතා කරන්නේ අප මම ගොඩක් විස්තර කරලා තියෙනවා කෙනෙකුගේ හතියේ ස්වභාවය ගත්තාම පෙර කල කී දෑ සිහි කරන්න පුළුවන්කමක් ලැබෙනවා ඒ කියන්නේ සිහියෙන් යුක්තව යම් කෙනෙක් කටයුතු කරනවා නම් පෙර කල කී දෑ පිළිබඳව සිහි කිරීමේ නැවත නැවත සිහි කිරීමේ හැකියාව තියෙනවා අන්න ඒක කියනවා එළඹ සිටි සිහියෙන් යුක්තයි කියලා කියන්නේ ඊළඟට සමාහිතයාටයි මාර්ගයේ ධර්මයේ අසමාහිතයාට නෙවෙයි කියලා කියන්නේ මේ මොකක් සඳහාද කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ධ්‍යාන හතර උපදවාගෙන වාසය කිරීම. ප්‍රඥාවන්තයාටයි මාර්ගයේ ධර්මයේ දුෂ්ප්‍රාච්‍යයට නෙමෙයි කියලා කියන්නේ මොකක් සඳහාද කියන උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්ත. කියන්නේ සංකාය ඉක්මවීම නැත්නම් පංච පාස්කන්ධේ උද්‍යවයි දැකීමේ ප්‍රඥාවෙන් යුක්තයි. නිප්‍රපංච රාමස්ස ප්‍රපංචය නොඇලෙන්නාටයි මාගේ ධර්මය කියලා කියන්නේ කුමක් සඳහාද? ඉද වික්කවේ වික්කුණු ප්‍රපංච නිරෝධේ චිත්තං පක්ඛන්දති පසීදති සංසිද්ධති විමුක්ති. ප්‍රපංච ලැබීම් ලැබ ගැනීම නිරෝධ වීමට හිත පිහිටවනවා. හිත ඒකේ බැස ගන්නවා, විමුක්ත වෙනවා. මෙන්න මේකට කියනවා නිප්‍රපංචේ ඇලෙන්නාටයි මාගේ ධර්මයේ ප්‍රපංචයට නෙවෙයි. මොනවා හරි ලැබීම් එක්ක ඉඳ කැමැත්තක් එන්නේ නැහැ. හැම වෙලෙම කැමැත්ත තියෙන්නේ මොකක් එක්කද? ලැබීම් ඉක්මවීම කියන කාරණාවට. ඉතින් මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විස්තර කළා දෙනවා. මේ තමයි මහා පුරිස විචාරක 8. අතකෝ ආයස්මා අනුරුද්ධෝ ආයති ආයතිකම්පි වස්වාසං සතේව ජේති අන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කේතිය ජනපදයේ වස්වාසය කරලා ඉවර වෙලා එහෙම වස්වාසය කළා අනුරු ස්වාමීන් වහන්සේ උදකලා අප්‍රමාදීව කෙලෙස් තවඩ වීරයෙන් කටයුතු කරලා උතුම් නිවීම සාක්ෂාත් කරගන්නට යෙදුනා නැවත කළ යුත්තක් නැතයි කියලා දැනගන්නට යෙදුනා අනුරුද්ධයන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා ඒ වෙලාවේ මෙන්න මේ වගේ ගාතාවක් අනුරු ස්වාමීන් වහන්සේ තුලින් ඉදිරිපත් වුණා මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉදියා උපසංකමී මගේ අටගත් සංකල්පයන් පිළිබඳව සාස්තුන් වහන්සේ ලෝකයේ උත්තර වූ සාස්තුන් වහන්සේ දැනගෙන ඉර්ධියේ මනෝමය කයක් මවාගෙන මා ඉදිරියට වැඩම කළා යතහාමි අහු සංකප්පෝ සතෝ උත්තරි දේශේ නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශේ මගේ ඒ සංකල්පයන් දැනගත බුදුරජාණන් වහන්සේ ඊට වඩා එකක් තව දේශනා කරා. නිප්‍රපංචී ඇලුන බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ läග ගැනීම කියන කාරණාවේ නොඇලුන බුදුරජාණන් වහන්සේ නිප්‍රපංචී ගැන දේශනා කරන්න හේතුණා. සස්සාහං ධම්ම මඤ්ඤාය විහාසින් ශාසනේ රතෝ තිස්සෝ විද්‍යා අනුප්පත්තෝ කතං බුද්දස්ස ශාසනං මම අන්නේ ධර්මය භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මය වටහාගෙන මම මේ ශාසනය ඇලී වාසය කළා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා බුදු ශාසනය කරගත්තා කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට උදානයක් ඇති වෙනවා. ඉතින් ඒ සතුටේ ප්‍රීතිය දැන් බලන්නකෝ ඒ සතුටේ ප්‍රීතිය කොච්චර භුක්ති විඳිනවද ඒ බුදුරන් වහන්සේගේ උපකාරය. ඒතර මෙතන බුදුරන් වහන්සේ කියලා කියන්නේ උතුම් කල්යාණ මිත්‍රත්වය කෙරෙහි කැටියට කරන උපකාරය. ඉතින් මෙන්න මේ විදිහට ඇත්තටම අර කල්යාණ මිත්‍රයා එක තියෙන ලිංගත භාවයේ සමීපත්වය කියන එක හොඳට දැනෙනවා. ඒක අවංකවම ඇතුළෙන් සිදුවෙන කාරණාවක්. ඒකත් එක්ක තමන්ගේ ජීවිතය තුළ පුදුමාකාර සුන්දර භාවයක්, පිරිසිදු භාවයක්, අවංක භාවයක් විවෘත භාවයක් සත්‍යවාදී භාවයක් ධහමට යොමු වීමක් කියන මේ සියලුම අංගයන් ටික ඉස්මතු වෙලා එනවා. ඉතින් මේක තමයි අනුරුද්ධ සූත්‍රය. මේක විශේෂයෙන් දැනගන්නට ඕනේ අර අල්පේක්ෂතාවය කියන කාරණාව පිළිබඳව. මොකද වෙන තැනක මෙහෙම විග්‍රහයක් නැහැ. මෙතන තමයි බුදුරන් වහන්සේ ඒ කාරණාව පිළිබඳ විග්‍රහ කරන්නේ. හොඳයි නම් මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලැබෙන්නේ ලැබෙන්නේ යන්නේ යන්නේ ඒක නිරෝධයට තමයි අපි මූලික ශරීරයට ආධුනික වෙනායි ඒකේ ශරීරයේදී ඒ කාරණේ කොහොමද අපි විස්තර කරන්නේ එක්තරා කෙනෙකුට අපි සාපේක්ෂයේ කර්ම සාකච්ඡා ගන්න කරන් කියලා දෙනවා ඒ ක්‍රමයට අපි පුරුදු වෙන්න උත්සාහ කරනවා ඒ විදිහට මෙන්න පුරුදු වෙන්න ඕනේ කොහොමද ඒකේ ඒකක විතර පුරුදු වුණොත් මේ කියන ප්‍රකාශ කාරණාවක් අපිට සම්පූර්ණ අනිවාර්යයි ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම මේ කාරණාව බලෙන් පුරු කරන එකක් නෙමෙයි. දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පළවෙනි වස් කාලෙම සෝතාපන්න වෙච්ච කෙනෙක්. එතකොට ධම්ම සැටි වෙච්ච කෙනෙක්. එතකොට දැන් දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා විතරක හතයිනේ ඉතුනේ. බුදුරණවහන්සේ තම අටවෙනි එක පැහැදිලි කරේ ආවිදින්න. එතකොට ධර්මයත් එක්ක ප්‍රායෝගිකව සිදුවෙන වැඩපිළිවෙලේදී තමයි මේ දර්ශන හැත් එක්ක තමයි ලැබ ගැනීමක් සිදු වෙන්නේ. ලැබ ගැනීමත් ලැබීමක් සිදු වෙන්නේ. එතකොට අර සබ්බාතෝ සූත්‍රයේ තියෙන ක්‍රමේ අපට ඕන විදිහට හුරු කරන්න පුළුවන්. ඒකෙත් දර්ශන යන වැඩ පිළිවෙල තියෙනවා. එතකොට අපි ප්‍රායෝගිකව ඒ කාරණාව හුරු කරනකොට අපේ ඥානයේ කුසයක් ඇටියට තමයි ලැබීමක් එක්ක වාසය කිරීම සිදු වෙන්නේ. බලෙන් අපි මේ දේ කරන්න ගියොත් අපි හැබැයි ඒක දැනගන්නට ඕනේ. බලෙන් අපි මේ දේ කරන්න ගියොත් එහෙම අපි ළඟට අසංඤිත හරි නැත්නම් කිංච පැත්තට හරි සල් වෙනවා. මොකද හේතුව මම පැත්ත කියන නිසා. ඉතින් ඒ නිසා අපි දැනගෙන වාසය කරන්න ඕනේ, ඒකවල හිතන්න ඕනේ, නුවණින් විමසන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. හැබැයි මම මේම ලැබීමක් එක ඉන්නේ නැහැ කියනකොට මම ඒ භවක නොඉන්නා ගතිය කියන අසඤ්ඤේ නැති කිසි පැත්තට වැටෙනවා. ඒ නිසා ඒ කාරණාව ඇත්තටම අපි බලෙන් හුරු කරන එකක් නෙවෙයි. දැන් මේකේ දැන් අපේ ආයෝෂයේ තේකේ තේකේ දැක්මක් තියෙන කෙනෙක් ආයෙත් අපිට මේ තේකේ පෙන්දී කියන එක නැතුව අනේ ඒකයි දුක ආරක්ෂණය මූලික අපිට කියන්නේ ඒක තමයි නැත්තම් මොකද වෙන්නේ හරි දැන් දැන් එක පැත්තකින් කරලා වර්ධිනවා කියලා හිතාගත්තට පස්සේ අනිත් පැත්තෙන් නොකර ඉන්න දකලන්නේ ඒ දේ නැතුව අපට කළ හැකි දැන් ඇත්තටම කල්යාණ මිත්‍රයෙකුගේ උපකාර සහිතව යම් කිසි කාරණාවක් කරනකොට එයාට වරදින ඉඩක් නැහැ. දැන් මම ඔය අනියෝග පච්චය එක්කනා නැත්නම් සත් සම්පජන්නේ වගේ දේවල් පුරු කරන්න කියලා දුන්නොත් ඒ විදිහේ හුරු කිරීමක් කරන්න ඕන එක. එතකොට ඒ විදිහේ හුරු කිරීමක් අපි කරනකොට උපකාර සහිතව කරනකොට නැමීමක් සහිතව කරනකොට අන්න එතකොට ඒ කාරණාව ප්‍රායෝගික පැත්තට යොමු වෙන්න පුළුවන් අපේ දැන් තියෙන යම් දැක්මක් සහිතව. සම්පූර්ණයෙන්ම දැක්ම කියන එක නෙවෙයි යම් දැක්මක් අපිට තියෙනවා නම් ඒකත් එක් කරන්න පුළුවන්. ඉතින් සබ්බාස සූත්‍රයේ කියලා දෙන කාරණා තුළදී ගොඩාක් ඒක ප්‍රායෝගික වෙනවා. මේ කාරණාව මේ විදිහට මාත්‍රිකීකරණය කරනවා කියන්නේ සත්‍යමයි මුස්ති නාලාර කාරණා යාලා ප්‍රඥාව අවබෝධ කරගන්න මේ කිසිවක් කරනවා කියලා ඉන්න මිනිස්සු කියන්නේ යාලා ප්‍රඥාව නිසා මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා මම ධර්මයේ විරාමාන්තික ධර්මයේ කියන අරන් කරන එක. කරන්න අමාරුයි. කරන්න බෑ. අර ආනරකාරාම වගේ අය උද්දකරාම් පුත්ත වගේ අයට පුළුවන් කියලා දැනුනේ එයාලා බුදුරජාණන් වහන්සේ නෙමෙයි අවනතේ. එයාලා අවනත වුණේ ලාබාල තරුණ වෙන්න වයස 29ක් වෙච්ච අර නිකන් තාපසයෙකුට. එතකොට නිකන් තාපසයෙක් අවුරුදු 29 දැන් යාලා එන වයෝ වෘද්ධයි. එතකොට එහෙම වයෝ වෘද්ධ කෙනෙක් එහෙම බොහෝ කාලයක් හුරු කරපු ප්‍රතිපදාව හුරු කරපු කෙනෙක් අවුරුදු 29ක් කියන පුංචි තාපස කෙනෙකුට අනුගත වෙනවා කියන්නේ ඒක පිළිගන්නවා කියන්නේ යාලේ කොච්චර නුණක් කියනවා. ඉතින් ඒ නිසා ඒක තමයි විශේෂත්වය. ඒකයි බුදුරණවහන්සේට යාලගෙන ඉස්සල්ලාම හිතුනේ. මේ නැත්තම් ධර්මයේ එක කියලා ගානම් පුදු කරලා ඒ පැත්තකට ගියොත් ගලවන්නම බෑ. අලකාරම් උද්ද කරම් පුදු කරන්නේ වෙන කවුරු හරි වුණත් ඒක කරොත් එහෙම ගලවන්න පුළුවන් කියලා කියන්න බෑ. හැමෝටම එහෙම කරන්න බෑ. හැබැයි ලොකු චින්තනයක් තියෙනවා. දැන් අපි ගත්තොත් මේ පාරායන වගේ කට්ටිය ඒ කට්ටියත් අකින්ඥාත් මුළු කරපු අයනේ. ඒකට එයාටත් පුළුවන්කම තිබුණානේ. ඒක අසාමාන්‍ය ගතියක්. නැත්තම් සමාපත්තියක ඉන්නකොට ඒ ධර්මීයත් එක්ක ඉන්නකොට ඒක උතුම් කියලා ගත්තහම එතනින් එහාට යන්න උත්සාහයක් නෑ. ඉතින් ඒ දක්වා යන්න හුරු කිරීමක් කෙනෙකුට තියෙන නිසා යම් ප්‍රඥාවන්තයෙකුට පුළුවන්කම ලැබෙනවා යම් කිසි මට්ටමකට පැහැදිලි කරලා දෙන්න. ඒකේ සමහර ප්‍රඥාවන්තස්සය සමානයි නම විපන්නසෝ කියන කේ මෙතන කියනවා මේ පංචමාදානස්කන්ධයේ කුජයයන් යන්නේ එහෙම නැත්නම් මෙතන තමයි. සමාධිය රැකගත්ත කෙනෙකුට තමයි ධර්මයේ තියෙන මේ ඒ වගේ අදහසක් ගන්න තියෙනවා. ලෝකේ ප්‍රඥාව දැන් උද්‍යත්තගාමී ප්‍රඥා කියන්නේ තියෙන්නේ පංච උපාස්කන්ධයේ තමයි උද්‍යත්තගාමී ප්‍රඥාව අර්ථ ගන්නෙ. උද්‍යත්තගාමී ප්‍රඥාව කියලා කියනකොට ලෝකේ මේ ධර්මයේ තියෙන ප්‍රඥාව මේ ධර්මයේ කියලා කියනකොටම ධර්මයට ඒමට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒක හරි. දැන් අර ජටා සූත්‍රයේ පෙන්වන ප්‍රඥාවන්තය තමයි සිල් සමාධි ප්‍රඥාව උරු කරන්නේ කියන්නේ. අන්තජට බහිජට කියන සංවිතනිකය ගාථාව. එතකොට එතන ප්‍රඥාව සීල සමාධි ප්‍රඥාව උරු කරන්නේ ප්‍රඥාවන්තය කියන්නේ. එතන ප්‍රඥාව වෙනම කතා කරනවා. දැන් මෙතන කතා කරන කාරණායි ධර්ම ස්වභාවය තමයි ප්‍රකට කරලා පෙන්නන්නේ. ධර්මය කියනකොට ඇත්තටම මේක බැඳලා තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ ප්‍රායෝගික කිරීම ප්‍රඥාවත් එක්කම. ඒ කියන්නේ ධම්ම මැස ඇතිවීම කියන එක තමයි මේකේ ඊතු ගන්නවා. දැන් ධම්ම මැස ඇතිවීම කියන කාරණාව ඊතු ගන්නවට ධම්ම මැස ඇති වෙන්නේ නැහැ හැමෝටම. එහෙනම් ඊට අදාළ විදිහේ ජීවන චර්යාවක් අර සංකි සූත්‍රයේ තියෙන ක්‍රමයක තියෙනවා. එතකොට මම අර කලින් කියලා තියෙනවා කල්යාණ මිත්‍රයෙක් මුණ නොගැසීම නිසා තමයි යාළට läග්ගෙන ඉන්න තියෙන්නේ. නැත්තම් ප්‍රඥාවන්තයෙක් කියන කාරණාව ලෝකයේ තුලදී පවා. එයා හැම වෙලෙම කැමති ඉක්මවන්න. ඒ කට්ටිය හ්ම් ඒ ලස්සන ආසන්න සම්ප්‍රදාය සූත්‍රයෙන් ධර්මයේ හොරකම් කරන්න ආවේ. ඇවිල්ලා ධර්මයත් එක්කම මේ ඉතින්දියාගේ ප්‍රඥාවන් තමයි ඉතින් ධර්ම හම්බුලාරපත් ඇතුළේ කියන්නේ. ඔව් කුසීමට. එතකොට මේ ආපු ක්‍රමය මොකක් වුණා? බුදුර එකක් බුදුරණවහන්සේගේ දක්ෂතාවය. ඒකයි පරම කල්යාණ මිත්‍රත්වයේ හම්බීම පුදුම වටිනාකමක් තියෙන්නේ. ඒකත් එක්ක යාම ඉක්මවන්න පුළුවන් කොහොමද? හැබැයි යා හිතන කෙනෙක් එයාගේ විතර මට්ටම වැහිලා තිබුණා. ඒක විශ්මතු කරලා ගන්න පුළුවන්. දැන් අපි සමහර අද සමාජයේ වුණත් බලන්නකෝ සමහර ඉන්නවා බේබද්ද පොරු මොනවා හරි එහෙම කරන අය ඉන්නවා සමහර පැටි සමහර කරුණු වලදී යාළුවට හිතලා දෙන්න. ගොඩාක් ඔය බේබද්ද අය එහෙම බලන්නකෝ හිතලා හිතන්න දෙන්න පුළුවන්. ඒ මොකද හේතුව හැමෝම නෙමෙයි කලාතුරකින් කෙනෙකුට එහෙම අවස්ථාව තියෙනවා. ඇයි ඒකට හේතුව? එයාලට මේ අරක වැහිලා තියෙනවා. වෙන කාරණාවකින් වෙන්නේ. හැබැයි ඒක ඉස්මතු කරලා ගන්නවා. දැන් කරකාණි ගත්තේ. ප්‍රඥාව ලබන්න කලින් කාරණා ප්‍රඥාවෙන් කාරණා දෙකක් තියෙනවා දෙයකට අපි බොහෝ යටා කරලා තියෙනවා. සංඥාකාරී කෙනා කතා කරන්නේ ප්‍රශ්න විසඳන. ඒකෝට වෙන කාරණාවකින් මුලින් සම්බන්ධ වෙන කිසිම කතා කරන්නේ ඒකෝට එතනම සෝතාපන්න නොවි කලින් කියන අපෝලෝය කියලා කතා කරන්නේ වෙන කරුණකින් නෙවෙයි. හ්ම්. ඒකෝට අපි සංකල්පන සංකේතන සාධනාව පරිපූර්ණයි. ජීවිතයේ යෙදෙන දෙයක් එක්ක ඉතින් තොරව ප්‍රශ්න කතා කරන්න ඕනේ. හ්ම්. ඒක දෙයක් කියන්නේ මේ ප්‍රශ්න වල වැඩිමකට පොඩි කාරණාවයි. ප්‍රශ්න කියන කාරණාව ඒක අර ලෝකයේ මට්ටමින් අපිට මේ පුජ්‍යල මට්ටමින් අපිට ඒක ගැන කියන්න වෙනවා. හැබැයි මම අර මම සාප කරනවට කිව්ව එකයි සත්‍යවාදී ප්‍රඥාවන්තයා කියන කාරණාව කතා කරාම එයාගේ ගතියම තියෙන්නේ සක්කායකට ඉඩක් නොදෙන බවක කෘත්‍යය. ඒ කියන්නේ අසාමාන්‍ය සත්‍යවාදීයි. සංකීර්ණයේ කියන කාරණාවෙන් ඒක පැහැදිලි වෙනවා. එතකොට ඒ ඒ කෙනෙක් කියන අසාමාන්‍ය සත්‍යවාදී. එතකොට සාමාන්‍යයෙන් කෙලෙස් එක්ක වැහිලා තියෙන කෙනෙකුගේ කෙලෙස්ය අයින් කරලා සත්‍යවාදී බව ප්‍රකට කරාම ඒ ගතිය ඉස්මතු වෙලා එනවා. කල්යාණ මිත්‍රයෙක් මැදිහත් වෙලා කෙලෙස් ඉක්මවලා කෙලෙස් අයින් කරලා සත්‍යවාදී ගති ඉස්මතු වෙනකොට එතන මාර්ග කුත්ති කොහොමද උකට වෙනවා. මාර්ගය කියන කාරණා. එතකොට එතන ඉස්මතු වෙන්නේ ඒ කාරණාවමයි. ප්‍රඥාව කියන කාරණාව කතා කරනකොට කියලා කුජල ભેදය අතහැරලා කතා කරොත් ප්‍රඥාවේ කුත්ති කොහොමද කියන්නේ? ගන්න සුසමා ඉලක්කී ඒ වගේ දෙන්නේ ඉතන කියන දැනගන්න. ජීවිතේ තියෙන සංගීත දේවල් වල අරින්න නැතුව විදි සමත් එක්ක ප්‍රවිද්දත් එක්ක තියෙනවා දැනෙනවා වගේ එකක් නෙමෙයි. ඔව් නෑ නෑ. එතන කියන්නේ අරය ලබන ඕන සතුට. ඒ කියන්නේ ගිහි කෙනෙක් සතුට වෙනවනේ දුකකින් නෙමෙයි. ඒ කියන්නේ හොඳ දේවල් ලැබෙනකොට සතුටක් ලබනවා. ඒ සතුටයි උරුමාවට ගත්තේ. ප්‍රමේ කෘත්‍ය ඇටියට. ඒ සතුට වගේම සතුටක් තමයි අරහෙම වාසය කරද්දී පාංශුකුල සිවුරෙන් ලැබෙන්නේ. උපමාවක් විතරයි. ඒ නැදෙයි හරිදී සතුට වෙනවා. සතුට වෙනවා. සංතුෂ්ටිකාරී සංතුෂ්ටියේ සතුට වීම. අල්පේච්ඡකම කියලා කියන්නේ අල්ප ඉච්ඡාව. කැමැත්ත අල්පේ අල්ප ඉච්ඡාව. කියන්නේ කැමැත්ත අඩුයි. සන්තුෂ්ටි කියනකොට ලැබුණේ හසුතු වෙනවා. දැන් ඇත්තට කොච්චර අල්ප ඉච්ඡාව යථාර්ථවාදීද කියන්නේ ඉච්ඡාව නැහැ කියන එක එකකටවත් එතකොට බලන්න එතන ඒ ඉච්ඡාවත් කඩන්නේ. අපි ගත්තොත් එහෙම ලෝකේ භෞතික දේවල් එක ගත්තහම අල්ප ඉච්ඡාව දැන් අපි ගත්තොත් දැන් මුළු පාංශු කුල සිවුර පින්න පාතේ ඒතකොට ඉච්ඡාව අඩු වෙනවනේ. ඒතකොට ඒකත් අල්ප ඉච්ඡාවක්. හැබැයි අල්ප ඉච්ඡාව කියනොත් ඒ බව දැනගන්න බවකුත් නැති බවත් ඉච්ඡාවක්. ඒ ඉච්ඡාවක් නැහැ. ඒතකොට අල්ප ඉච්ඡාව වැඩි. සෝතනන්දනේ කාම අපදම අල්ප ඉච්ඡාවේ කියලා කියනකොට එතකොට මේ නිවීමම කියන එක මට තේරුණා ගන්න ඒ ඔක්කොම අල්ප ඉච්ඡාවේ කියනකොට මෙහිමයි මේක දැන් එයාගේ චරිතය ප්‍රකට වෙන එක. දැන් නිවීම කියලා කියනකොට මුකුත් කතා කරන්න බෑනේ. නිවීම කියන කාරණා කතා කරනකොට මුකුත් කතා කරන්න බෑ. මේ ප්‍රපංච රාමස්ස කියලා වුණත් යම් කිසි විදිහකින් කතා කරනවා නම් ප්‍රපංචත් එක්ක කතා කරන්නේ. එතකොට මාර්ග දෘෂ්ටිය නිවීම කියන එකට වඩා මොකද දේශනාව කරන්න කලින්ම හැඳින්වීමක් කරා. ඒ ජීවිතය ප්‍රවිද්දේ සුන්දර ජීවිතයක් වෙනවා. මාර්ග දෘෂ්ටිය ඒ කරන දැන් කවුද මේ ළඟදී අර හේමත් මහත්තයාට කොහෙද හැවුවේ? දැන් මේ ධර්මයේ තුල අපට කරන්න යමක් හම්බෙන්නේ කරන්න යමක් කියන්නේ දැන් ඔන්න අල්ලගත්ත ඔන්න උදර්ශනා කරා කියලා එහෙම එකක් හම්බෙන්නේ දැන් අද සමාජයේ ඕන තරම් උදර්ශනා කරන ක්‍රම කියලා දීලා තියෙනවා. නමුත් එහෙම එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි මෙව කරන්න පුළුවන්. අර මේ ළඟදී මේ විතක් සම්දාන සූත්‍රය හැදෙදි කියන්නේ ඒ වගේ මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට නිප්පංච රාමස්ස කියන කාරණාව ගොඩාක් ප්‍රායෝගික වෙනවා. අනුයෝගෝ පච්චවේක්කනා කියන එකත් එක්ක. ඒ කියන්නේ ඒකත් කරන එකක් නේ. හරි සම්පජන්ණය හුරු කිරීම. විදිච්ච කාරණාව එක්ක ඒකට අනුවම යොමු කරපු දැකීමක් භාවිතා කරනකොට අන්න ලැබීමක ඉන්නේ කරන එක. එතකොට ඒකත් ප්‍රායෝගිකව හුරු කරනවා. ඒක ප්‍රායෝගිකව හුරු කරද්දී එතකොට නිවෙනවා. මාර්ග කෘත්‍යය ඉක්මනට. කෙනෙකුට බලෙන් කරන්න පුළුවන් දේවල්. තමන්ගේ අල්පිකාවේ තවගෙන දැනගන්නවට හරි තමන්ගේ වස්තර විද්‍යාව තවගෙන දැනගන්නවට අකමැති කියන එකත් අර අකමැති නෙමෙයි තියෙන ඉච්ඡාව නෑ කියලා. අන්න ඒකයි වෙනස තියෙන්නේ. අකමැති කියලා නෙමෙයි තියෙන්නේ න ඉච්ඡා කැමැත්තක් නෑ කියලා. ආයුෂ්ටිකට යනවා. ඒ කියන්නේ ඉච්ඡා ආනන්ද සුත්‍ර ඉච්ඡාව කියන්නේ මම කවුරුලත් අර මම ලැබුවේ අපේ දෙන්නේ නැති එකක් ඒකත් කියලා වෙන එකක්. ඒ වගේ වෙනවා අර දැන් අර කාරණාව. ඒ කියන්නේ අකමැති බවක් ලැබුණොත් එහෙම ඒ කාරණාවක් තියෙනවා. කැමැති බව නැහැ කියන එකයි. මේක දෙකක්. අකමැති බවක් ලැබීමයි කැමැති බවක් නැහැ කියන එකයි දෙකක්. කැමැති බව නැහැ කීමේදී සිදුවීම දැනගන්නේ කවුරු හරි. ඉච්ඡාව නැහැ. හැබැයි අකමැතිවල් ලැබෙනවා නම් ගැටීමක් ඇති වෙනවා. හංගනවා කියන එක නෑ නෑ. හංගනවා කියන එක නෙමෙයි. ඒක අර ධර්මනාම ගැල්පේමක් නෑ. මේ ප්‍රපංච ඉතින්දරවද? ඔව් ඒක අර කාරණාව ඉන්නවනේ එතකොට. හ්ම්. අයියද අල්පේච්චකෙම ඉන්නවා. ඒ කියන්නේ අල්පේච්චකෙන් අනික්කය නොදැන ගන්නවාට කැමැති භවයේ ඉන්නවා. ඒක ලැබෙලා නේද කොට? හතක් නිසා හතක් ඒ හත පොලිස්කෙන්නේ අරගෙන ඒ කියන්නේ ඒක දෙන්නේ නැත්නම් සමහරවිට සාධන කුටි වෙන්නේ ඔව් ඒ කියන්නේ බුදුරණවහන්සේ දුන්නේ අනුසාරණ හතක් හිතනවා. නමුත් බුදුරණවහන්සේ දුන්න කාරණාව වෙන අනුරු ස්වාමීන් වහන්සේ මේ ගාථාවේ තියෙන්නේ මේ මට උත්තරයක් දේශනා කරා කියලා ශේෂයක් දේශනා කරා කියලා. දැන් අනිත් එක තමයි විග්‍රහයත්. මේ අල්පේච් එක මේ විග්‍රහය පව මේ වගේ කියන්නේ දැන් අනිත් කෙනෙක් විශේෂයෙන් අල්පේච් එක විග්‍රහය. දැන් අපේ මේකේ මේ ඒ කාරණාවත් හරි ගැඹුරුයි. දැන් ඒ කියපු කාරණාවත් එක්ක ගත්තාම අල්පේච් එකම කියන කාරණාවක් ලැබීමත් අල්පේච්ඡකම තව කෙනෙක් දැනගන්නවට කැමති නැති බව ලැබීම. ওই දෙකම තුල පැවැත්මක් තියෙනවා. හැබැයි අල්පේච්ඡ වීමයි අල්පේච්ඡ බව අනිත් අය නොදැන දැනගන්නවා කියන කාරණාවකට ඉච්ඡාවක් නැතිකමයි. දෙකේම මමත්වය නැහැ. හැබැයි අල්පේච්ඡ බව ලැබීමෙත් මමත්වය තියෙනවා. අල්පේච්ඡයි කියලා තව කෙනෙක් දැනගන්න නැත්නම් හොඳයි කියලා ලැබීමෙත් මමත්වය තියෙනවා. නිස්සාරණ හොඳයි කියන්නේ කලින් අල්පේච්ච බව ලැබීමෙත් මමත්වයේ තියෙනවා. අල්පේච්චයි එක තව කෙනෙක් දැනගන්න එක නැතිවනම් හොඳයි කියන එකෙත් මමත්වයේ තියෙනවා. හැබැයි අල්පේච්ච වෙනවා අල්පේච්චයේ පිළිබඳව මෙමයි කියලා දැනගන්නවා නම් හොඳයි කියලා කැමැත්ත නැති බව. නැති බව කියන්නේ එහෙම එහෙම කැමැත්තක් නෑ. එතකොට මේ දෙකේම මමත්වය නෑ. ස්වභාවය කියන්නේ. ස්වභාවය කියන්නේ. තියනවා කියන එක නෙමෙයි. කල්පේච්ච කියන එක අල්පේච්ච කියන එක අල්පේච්ච. අර මේ අන්තිමට ලෝකේ මට්ටමින් වැඩ හසු වෙනවා කියලා ගන්න පුළුවන් කරුණ තියෙනවා. ලෝකේ මට්ටම. හැබැයි අල්පේච්චකම කියන කාරණාව යථාර්ථවාදීවම ගත්තහම දැන් දැන් රමුද්දසර කියපු කාරණාවත් එක්ක ගත්තට පස්සේ අවසාන කාරණාවත් එක්ක යථාර්ථවාදීව ඔක්කොම යථාර්ථවාදී වෙන්නේ ඒකත් එක්ක. නමුත් ලෝකයේ මට්ටමින් ওই අංග හතම කරන්න පුළුවන්. හැබැයි මමත්වයේ තියෙනවා. ලෝකයේ මට්ටමේ ওই අංග හතම කරන්න පුළුවන්. හැබැයි මමත්වයේ තියෙනවා. උපදීකේ ප්‍රපංචකේ ප්‍රපංචකේ ගොඩක් තව උපද කියන්නේ සංසිද්ධියක් එක්කනේ මේ විග්‍රහ කරන්නේ. ප්‍රපංච ගොඩක් කාලවට සංසිද්ධියක් එක්කයි යන්නේ. ක්‍රියාදාමයක් එක්ක ප්‍රපංච. දැන් මදුපින්නක සූත්‍රෙත් පෙන්වන්නේ ක්‍රියාදාමයක ප්‍රපංච ප්‍රපංචය ප්‍රපංච කියන්නේ ඇහැක් කියන කාරණා කියන්නේ දැන් කොටස සූත්‍රය ගත්තොත් එහෙම ප්‍රපංච තියෙනවා නම් ආයතන තියෙනවා. ආයතන ප්‍රපංච තියෙනවා. ඔය කාරණාවට රෝග සිද්ධියක් කියන්නේ. සිද්ධි ධර්මයක්. අතන පැහැදිලිකන උපදි කියනකොට ඒක ඇත්තටම මේ ලැබුණු බවම අතන නිකන් ලැබීම වගේ. ඒ කියන්නේ සිද්ධියක් හැටියට. ලැබුණු බවමයි. ඊළඟට ගාමී ආරණ්‍ය සුඛ දුක්ඛ පුත් ඒකෙත් කියනවා උපදින් පටිච්ච නිරුපදින් කියන පුස්තකයෙන් පස්සාගෙන ප්‍රපංච සංස්කාර ප්‍රපංච සංඥා සංස්කාර සමුදාචරණය කියලා මදුබින්දික සූත්‍රය ප්‍රපංච සංඥා මම ඔක ලස්සන විග්‍රහයක් කරා නේද මොකක් හරි ඔය වචන ටිකම අල්ලගෙන මේ ওই වචනෙට සම්පූර්ණ අර්ථය දුන්න ප්‍රපංච සංඥා සංකා සමුදාචරණය ලැබීම් හඳුනගෙන ගිනිලා හැසිරෙනවා. ලැබීම් හඳුනගෙන ගිනිලා ගිනිනවා කියන්නේ මනිනවා කියන එක. ඒ කියන්නේ මනිනවා කියනකොට ගිනීම කියන එක ටිකක් මේ සියුම් වගේ. ඈ සංගීනවා කියන එකත් තරකයට සියුම් තරකයට වඩා නමුත් මේ ගිනිනවා කියන එක අඟිනවා කියන එකයි කෘත්‍ය දෙකක්. හංගිනවා වගේ තමයි විතරකයක් එක්ක ගත්තාම හැඟීම කියන එක තියෙන්නේ. අන්න ඒ වගේ මැනීම කියනකට වඩා ගිනීම කියන එක එකක් කර සියුම් ගතියක් තමයි. සාමාන්‍යයෙන් හැඟීම උපදින ඈ මඤ්ඤණාව මේකයි උපදි මඤ්ඤණාව හැඟීම. උපදිනව කියන්නේ ලැබුණු බව. තමයි උපදීන විග්‍රහයක් තියෙනවනේ මේ අලගද්දුම්ම සූත්‍රයේ දරු දසේ දස්සන් අමුදරු දේපල වතු පිටි උපද. ඊළඟට මට මතක සංයුත්නිකාය දෙකේ පරිවිමස් සම්මසන සූත්‍රම හතරකට තියෙනවානේ. සන්නාපච්චය උපදේයි භවපච්චය උපදේයි කියලා අර ජාති ජරා මරණ භව විග්‍රහ කරන්න තියෙන්නේ. මේක නිකානාල සංස්කෘතිය ඒවා කියනවා මේක කියනවා උපරිම දෙයක් නෑ ඒක. ඒවත් නැති කියලා දෙන්නේ කතා. ඔව්. පපංච කියනවා මේක සිද්ධියක් ක්‍රියාවලියත් එක්ක වගේ. ඒකයි ඇත්තටම අම්දසර කිව්ව කාරණාවයි ගොඩක් අර්ථයක් කියන්නේ මේ ඒ හත්වෙනි අටවෙනි කාරණාවෙන් අර හතම අර්ථ සම්පූර්ණයි. ඒක අනිත් ස්වාමීන් වහන්සේ දැක්කනේ. ඔය ටික ධර්මයට සාපේක්ෂව වෙන කියන්නේ අනිත්‍ය මොකද්ද ධර්මයට සාපේක්ෂව කරුණ හතර වෙන කියන්නේ හ්ම් ධර්මයේ කියන්නේ ධර්මයට සාපේක්ෂව ධර්මයේ කියන්නේ එන්නේ එන්නේ හ්ම් ඒක අනිවාර්යෙන්ම මම ඉතල මයිලකට එක්කම දෙන්නේ. අර ඒක තමයි ලැබෙන්නේ කියන්නේ. දුක්ක ප්‍රතිවරණ කියන ඔක්කොම තියෙන එකක් එක්ක. හ්ම්. ඒක ඒ කාරණාවට ඒ කාරණාව ඉක්මනින් කියන්නේ එන්නේ නැහැ. කවදාවත් අර කාරණාව කියන්නේ නැහැ. අර කලින් අපත් එක්ක ඒ දෙන්නේ. හ්ම්. උදාහරණ නැත නැතඹු උදට ගන්නවට ඒක ගතුමින් ඉන්නකොට අර අනිත්‍යම හය ප්‍රඥා බව හරි ලැබෙන්න බවක් තියෙනවානේ ප්‍රඥාව සංකතයි ප්‍රඥාව සංකතයි එතකොට ප්‍රඥාව කියන කාරණාව කතා කරනකොට මේ හැම එකම කෘත්‍ය ඒ විදිහටම කතා කරන්න කිව්වොත් කවදාවත් අහු වෙන්නේ නැහැ. හැබැයි අපට ඒව ලැබෙන හැටියට කතා කරන්න කිව්වොත් ඒව සංකත දේවල්. ප්‍රඥාව සංකතයක්. ප්‍රඥාව බව කියන කාරණාව ඒ කියන්නේ ඒක හරිය වුණාට වැරදි නෑ නිවෙන්නේ. ඒ කරුණේ හස්තෙන් පිටුලට අපට කියන කාරණාත් එක්ක ඉතිරිසුනට විතරයි. ඒක අනිවාර්යෙන්ම විතරක කියන කාරණාව තමයි ඒක ලැබෙන එකට විතර හතයි. ඒක ඉතින් පස්සේ මේ ඉතිරි තුනගේ කතා කරන්නේ අපිට හ්ම්. ඒක තමයි. අරකින් අර තව අර කාරණා වලට සීරුවත්යක් එනවා. දැන් අනිමිත්‍ය යථාර්ථවාදී බව වුණා නම් අනිමිත්‍ය මනින්න බෑ. ප්‍රඥා යථාර්ථවාදී බව වුණා නම් ප්‍රඥාව මනින්න බෑ. ඒතර අනිමිත්‍ය යථාර්ථවාදී වෙනවා වගේ ප්‍රඥා යථාර්ථවාදී වෙනවා වගේ ඒවට ඒ සිදුවීමට තවත් ප්‍රකුලක් වෙන කාරණාවක් තමයි නිත්‍ය පංචරත කියන කාරණාව පැහැදිලි කරන්නේ. ඒක යථාර්ථවාදී. නිකන් හරියට මේ බතක් පියාගන්න බත් ගින්දර වලින් හම්බෙන්නේ නැහැ. කාලුයි වතුරයි දැම්මම තමයි බත් හම්බෙන්නේ. කාලුයි වතුරයි ඔය දෙකෙන් තමයි බත් හම්බෙන්නේ. ගින්දර වලින් හැබැයි කාලුයි වතුරේ අර්ථානිත භාවයේ බත් බවටපත් වෙන්න ගින්දර ඕන. ගින්දර නැත්තම් හාවේ වතුරයි බත් වෙන්නේ නැහැ. හැබැයි ගින්දර නෙමෙයි ගින්දර ඇත්තෙම නැහැ. හාවේ වතුර විතරයි තියෙන්නේ. ඒ වගේ අර කරුණු හැබැයි ඔය යථාර්ථවාදී වෙනවා මේ සම්පූර්ණයෙන්ම කියන්නේ ඒ කාරණා ඒ විදිහටම යථාර්ථවාදීන අටවෙනි කාරණා. විදේශයක් නෙවෙයි ආරම්භයේ කියන කාරණේ ඒක තමයි අනිවාර්යම කියන්නේ බැන්නේ. ඒක තමයි ඒක පිළිපදන් පිළිපදන් කියලා එහෙම කතා කරනවා. ඒක ඒක කතා කරන කෙනෙක් වගේ නතරන කෙනෙක් ඒ කතා කරන කෙනෙක් කොහොමද ඒක ඉඳලා එන්නේ ලැබෙන සිහිය. දැන් ඔය සිහිය තවත් තීව්‍ර වෙනවනේ ඔක යථාර්ථවාදී වෙනකොට අත්තිකායෝතිවා කියන පැත්තට යනවනේ. අත්ති වේදනාදී පැත්තට යනකොට ඊතර වෙනවා. එතකොට ඊතර වීම සම්පූර්ණයි. ඔයාලා ධර්මයෙන් සම්බන්ධ වුණොත්, ධර්මයෙන් පෝෂණය වුණොත්, ගුණවත්කමින් සම්බන්ධ වෙලා ගුණවත්කමින් පෝෂණය වුණොත්, මාන්නේ ආදී දේවල් වැඩෙන්නේ නැති විදිහට ජීවිතේ පත් වෙන කරුණු ප්‍රකට වුණොත්, ඔයාලට ලොකු වාසනාවක් වෙන්නේ. මම පවාර ඔක්කොම අයින් කරලා මේ ඔයාලත් එක්ක කටයුතු කරන්න උත්සාහ කරනවා කියන කාරණාවයි. ඊදී කරන්නේ වට ඊළඟට ඒ හැම දෙයකටම ලොකු උපකාරයක් වෙනවා. හැබැයි ඉතින් අරවා ටික ටික හැදෙනවා නැත්නම් මොකද වෙන්නේ මේ දැන් දැන් මම කියපු කරුණු ඔස්සේ නම් ඉතින් මේ වැරදි දෘෂ්ටි වලට යන්න ඉඩක් නැහැ. නමුත් අර මාන්නය දැඩිකම වගේ කෙලෙස්යන් ඉක්මතු වෙනවා. ඒ නිසා අර බාහිර වැඩ ඔක්කොම අතහැරිලා අපේ වැඩේ විතරක් කරනකොට අපට හොඳට වීර්යය කරන්න පුළුවන්. මට මතක් වුණේ අර කතාවේ තියෙන්නේ බුද්ධ ශාසනයේ පිරිහි යන කාලයක හැබැයි ධර්මයේ නෑ නෙමෙයිනේ. ධර්ම නැත්නම් අවබෝධ කරන්න බෑනේ කාටවත්. ගලක්කුරට නැගලා. ඉනිමඟ පෙරලා වීර්ය කරගෙන කතාව තියෙන්නේ. බාහ්‍ය කුසාති ඔය වගේ අත්ති දැන් අපට එච්චර දෙයක් නැතුව අපිට ලොකු වීර්යයක් කරන්න පුළුවන් අවස්ථාවක් එනවනේ. අපි තුල ඒ සම්බන්ධ භාවයත් එක්ක. ඉතින් ඒතර බාහිර වැඩ කටයුතු සම්පූර්ණයෙන් අඩු වෙලා ඒ වගේ දෙයක් කරන්න පුළුවන් අපට මේ අපි තුල යථාර්ථවාදීනේ ඒ හැම එකම වැඩනකොට නැත්නම් මොකද වෙන්නේ? අපේ මනස ඒ මට්ටමට හැදිලා නැත්නම් අපි කරන වීර්යය මේ ඵල සහිත වෙන්නේ නැහැ. අපි කරන වීර්යය ඵල සහිත වෙන්න අපේ මනස ඒකත් එක්ක වැඩලා තියෙනවා. නැත්නම් සමහරවිට වික්ෂිප්ත වෙන්නත් පුළුවන්. දැන් නමුත් යම් මට්ටමකට හරි ධර්ම විනය ඉගෙනගෙන යම් ගුණවත් භාවයක් ඇති වුණාම අර වීර්ය කරන්න පුළුවන් මොනවද? ගොඩාක් වෙයි සිහිය හුරු කරන ඒවා හැම ගොඩාක් හුරු කරගන්න. ඒක ගොඩාක් වටිනවා සිහිය හුරු කරන එක. එතකොට අපිත් එක්ක මේ අපට ගොඩාක් ප්‍රශ්න එනවා අඩු. දැන් අදට වුණත් දැනට වුණත් ඔයාලා බලන්නකො සාමාන්‍යයෙන් මේ මේ අවශ්‍ය දෙයක් කතා කරනවා හැරෙන්න මම අතින් ගොඩාක් දේවල් කතා වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අගෙන කියම් 100ක් උරු කරන්න වුණාට පස්සේ අර සිහිය එනවා අනවශ්‍ය කතාව, අනවශ්‍ය ක්‍රියාව කියන කාරණාවලට ගොඩාක් සිහිය එනවා. ඉතින් අපි සිහිය යම් කිසි මට්ටමකට උරු කරොත් එහෙම මේ අපේ ජීවිතේ ඇත්තටම අර අනවශ්‍ය දේවල් කරා යන්නේම නෙමෙයි. සිහිය කියන එක තමයි. සිහිය කුරුදු කරනකොට මට ඉන්න ඒකටම එකම ආරම්භ කරනවා නම් දැන් වෙන දෙයක් තියා සම්පත වෙනවා කියන්නේ එහෙම නැත්නම් එහෙම වෙන්නත් බෑ එහෙම වෙන්නත් බෑ සිය ඈ ලෝකෙ සාමාන්‍ය දේවල් කරන්නේ මගේ හැරෙන්න බෑ මෙහෙම එකක් තියෙනවා පැත්තකට ගිහිල්ලා යථාර්ථය දැකීමේ සියවලු ගන්නකොට ලෝකය හා සම්බන්ධ නැහැ ඒක වෙනම එකක්. පැත්තකට ගිහිල්ලා ඒක පැත්තකට ගිහිල්ලා ඒක ලෝකෙත් එක්ක ඉඳලා කරන්න අමාරු. පැත්තකට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේ යථාර්ථයත් එක්කම සිය පවත්වනවා නම් අන්න එතකොට ලෝක කතා වෙන්නේ නැහැ. මං කියුවේ ලෝකයේ මට්ටමින් සිහියෝරු කරන්න. සම්පූර්ණයෙන්ම සිහියෙන් අවිනාශ කියන්නේ සිහියෙන් කරොත් සිහියෙන් කරොත් අපි අවිනාශ භාවයේ කොහෙන්ද යන්න පුළුවන්? වේලාවක් දස්ම දිනන්නේ ඒක පිළිගන්න කරන්නේ ඒක ස්ලෝ වෙනවා. නමුත් ඒ ඒක වෙන දෙයක පිටිය පවත්වොත් අපි කරන ක්‍රියාවලියත් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කරන වැඩිලකට පිටිය පවත්වනවා. ඒකට ඇවිල්ලා ඉඩිය වෙනස් වෙන්නේ නැහැ. මේක අපේ වැඩෙන අපි වැඩෙනවා නම් වදයක් වෙන අවස්ථාව වෙනවා. වැඩෙනවා නම් ඊළඟට තමයි අපට සිහිය ගුරු කරන අමාරුම නම් ශ්‍රෝගතිය ප්‍රස්ති. ඒකත් අවස්ථාවේ එදෙනවා. සිහිය ගුරු කරන අමාරුම නම්. සිහිය මම උපමාවක් කිව්වේ මේ. ඩ්‍රයිවිං දන්නේ නැති. ඩ්‍රයිවිං දන්නේ නැති කෙනෙක්. හිමින් ගියත් අප ගන්නවා, හයියෙන් ගියත් අප ගන්නවා. ඩ්‍රයිවිං දන්න කෙනෙක් හිමින් ගියත් අප ගන්නෑ, හයියෙන් ගියත් අප ගන්නෑ. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා මේ අපි අර ටික ටික කියන අඳුම අපි හිතට හරිය දෙයක් දෙන්න තෝරන සිහියෙන් ඉන්නවා කියලා කාරණා. එතකොට ටික ටික හුරු වෙනවා. හොඳටම සිහිය හුරු වෙනකොට ඒක ඇත්තටම මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙනවා. ඒක නිසා නම් ඉඳලා අපි දෙයක් කියන කරනවා කියන එකයි අනුපරන්නේ උදාහරණයක්. මම උත්සාහ කරන්නේ සිහිය පවත්වා ගන්නවා බලෙන් උත්සාහ කරනවා කියලා කියනවා. දෙකක් දෙකක් මගේ පැත්ත අයින් වෙලා ක්‍රියාව පැත්තට හොයන්න යනවා ලෝකේ මට්ටම ලෝකේ මට්ටම ඒක අපි ඒක අපි සංකල්පයෙන් වඩාමද කියලා ගන්නත් නෑ අපිට මේ මෙහෙමයි අපිට ඇත්තටම මේ ඒ කෙනාගේ හැටියට කෙනෙකුට සිහියෙන් කරත් ප්‍රශ්නයක් නෑ එයාට වර්ධනය වෙනවා හැබැයි ඉතින් ඒක අලවරද්දලා අල්ලගෙන හරියන්නේ නෑ කරන දේ සිහිය පැවැත්වීම තමයි හරිම දේ. නමුත් ඒක සමහරවිට කරන්න අමාරුයි. ගොරෝසු මට්ටමින් කරනකොට ටිකක් අර සම්පදායේ ක්‍රම ගොඩාක් සාර්ථකයි. කියන්නේ අපි ගොරෝසු මට්ටමින් පුරු කරනවා. සිහිය ඉති කරනවා කියන කාරණාව අපිට දැනගන්න ඕනේ. කරන්න පුළුවන්. සිහිය අඩු ඇත්තම සජ්ජායනාවක් අර කටේ ගුරුව සමහරලාවට යන්න පුළුවන්. දැන් ඔය අපි ගත්තොත් දැන් අපට කර්ණිවිස් සූත්‍රෙම කියලා කියලා කිය පාඩම්. ඊළඟට දැන් ඔයගේ සමහර දේවල් තමයි කටේමුරුව. හැබැයි අපි දැන් අලුතෙන් පාඩම් කරන ඒවා ගත්තොත් එහෙම ඔක්කොම කටේමුරුවක් වෙන්නේ නිතර බහුල වශයෙන් භාවිතා කරන එක තමයි කටේමුරුවක් වෙන්නේ. නැත්තම් සිහිය ඕනම. සිහිය නැත්තම් කියමු අධ්‍යයනාවක් වත් හරියට කරන්න බෑ. මම ඒකනේ එදා කටපාඩමෙන් ගත්ත මොකද සිහිය පිළිහිලා හිත එක එකඟත්වයක් විතර ඇති වෙන්න ඕන. එතකොට අර වික්ෂිප්ත භාවය නෑ. මම වැරදුනක් කිව්වේ නැත්තේ දැන් අර එක ගැටයක් හරි මොන හරි එකක් ආපු ගමන් අර ගමන් කිව්ව ගමන් එකපාරට වික්ෂිප්ත වෙනවා. එකපාරට බය වෙනවා. එතකොට අර එකක්වත් ආයේ ඉන්නේ නැහැ. මුකුත් කියන්නේ නැහැ. ඒවා ඉතින් මුදර භාවිතා කරලා ගැතියි. පොඩ අප පින්ඩපාත යනකොට දැන් වෙන වෙන කඩුවේ මොකක්වත් නැහැ. පින්ඩපාත යනකොට හුරු කරන්න පුළුවන් ගොඩාක් සිද්ධි. සිල්වත් යනවා කියන්නේ ඇවිදිනවා කියන්නේ සංකීර්ණ කියන සෝහක් කියලා කියන්නේ ඒක සංකීර්ණ දැකලා තියෙනවා පරිණතයගේ විදිහට මම දැකලා සාකච්ඡා දෙන්න කරන්නේ ඒ වචනේක නැත්තම් සියලු සත්‍යයන් මෙස්සිතක් වෙනවා කියන මෙස්සිතක් එක වචන වචනේ සිහිය ඔව් වෙයි මෙස්සිතක් එක සිතක් බවක් එක්ක සුපත් වේවා කියන විශේෂයෙන් වචනයක් සිහි වෙනවා හැඟීම තමයි ප්‍රකට වෙන්නේ. ආය අනිත්‍ය කියන එකත් හරි වටිනවා. ඒ කියන්නේ ලොකු වැටහීමක් කියන එක නෙමෙයි අපි අර වෙන සිහියක් පවතින්නේ. දැන් ඔය ඉස්සර දැන් මම ඔය මේ කතාව ඇදලා නිසා කියන්නේ ඉස්සර සම්ප්‍රදායික ක්‍රම තිබිලා තියෙනවා කටේ වතුර දාගෙන යනවා. දැනෙනවනේ. කටේ වතුර දාගෙනම දැනෙනවා. එතකොට දැන් ඒකට අවධානය යොමු කරගෙන යනකොට අන්න සිහිය පිහිටපට වයින්නේ නැහැ. දැන් මම ඔය කීප කාරණා තුල තියෙන්නේ ගොඩක් අපට උපකාරවත් වෙන විදිහ. දැන් අරවත් වැරදි නෑ. යම් හරි ගොරෝසු මට්ටමකින් සිහිය පිහිට. නමුත් අපට කරන්න පුළුවන් දේවල් තියෙද්දි අපි ඒව කරන එකනේ වටින්නේ. සාමගාදී කියන ගොරෝසු මට්ටමෙන් කරන එක තේරෙනවා නේද? අපිට සමාජලාට පළවෙනිම කාරණා උත්සාහය දරන්න ඕනේ. උත්සාහය ඊළඟට ඊළඟ කාරණාව තමයි සම්පූර්ණයෙන් දන්නවනම් නොකර ඉන්න ඕනේ. ඒ පළවෙනි එක උත්සාහ කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් කොමන්ට් එකේ Spotify එකේ එහෙම කොම් ඉන්නවනේ. එතකොට පළවෙනිම කාරණා උත්සාහ කරන එක. ඊළඟට අපි තුල දැන් වගේ කරුණු තියෙනවා ඉතින් ටිකක් හරි අමාරු අමාරු විග්‍රහ කරන්න අවස්ථා නෝදිතව කරන්න ඕන කරනවා තියෙනවා ඒක කියනවා නම් අපේ චේතනාව මූලමාර්ගය නෙවෙයි කියලා අපි කරන්න පුළුවන් දේ නොකර ඒක බෑ අපි අපේ චේතනාව අස්කරන දැන් අපේ චේතනාව සතුමාර්ගයනේ මේ අස්කරත් ඒකට එහෙම අර රොයිස් නැහැ දරන්නේ